බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම සාකච්ඡාවකටයි වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට අභාග්‍යයක් වශයෙන් මේ වෙලාව හැටියට විදුලි යනතිව ප්‍රශ්නේ තියෙනවා. අපි ඉක්මනට ඒ කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසා අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අර ගන්නවා පිටිපස්සින් නැට ඇහෙනවද? හොඳයි. ඒ නිසා ඔක්කොලා නිස්සද්දව වුන් දෙමු තව ඉස්සරහ ඉඳ තියෙනවා කැමති කෙනෙකුට එනවා ඈ. අපි මේ හිෂාන් මාත්‍යන් ඉල්ලා සිටිමු දැනට ලිඛිතව තියෙන ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන්නයි කියන්නේ. සක්මාන් භාවනාවේදී ඇසින් කනින් හා මනසින් අරමුණු ආවා. මද වේලාවකින් ඒවා පහසුවෙන් ඉවත් කරගෙන භාවනාවේ යෙදුණා. එහෙත් ආනාපාන සතියේදී සාර්ථක හුස්ම ගණන් කිරීමේදී බොහෝ දුර යා හැකි මේ ටික කලක් මා පුරුදු කර තිබෙනවා. එහෙත් ගණන් නොකළොත් විගසින් හිත අයාලේ යනවා. ඒක නිසා ඉතින් ඇත්තටම මුල් ආරම්භ කරන කාලේ ළමයි පන්ති අකුරු කියනකොට සද්ද නගලා අකුරු කියනවනේ. බාලාංශ පන්ති වල ඒ වගේ තමයි Tamange හිත පිට යන දෝෂේ තියෙනවනම් ගණන් කිරීමේ ක්‍රමේ කරන්න ඒකත් කියන්නේ පහට වැඩි 10ට අඩු ගානක ඒ කේසිට 8 දක්වා ගණන් කරලා ආයෙකට එනවා අන්න ඒ වගේ ක්‍රමයකට යන්න කියලා. ගොඩාක් දිග දුර ගණන් ඉලක්කම් කියන්න යන්න එපා. ඒතකොට ගණන් හිතේ තබා ගැනීමේ බරපතල වැඩකට හිත වැටෙනවා. ඒ නිසා බාධාවකින්තරව හිතින් කණෙන් ඇහෙන් අරමුණු නොගෙන ආනාපානයේ පමණක්ම හිත පවත්වන වෙලාවේදී ආශ්වාස ප්‍රශ්වාස එකයි ආශ්වාස ප්‍රශ්වාස දෙකයි 3යි 4යි 5යි වශයෙන් ගණන් කරනවා. 8ට ගිහිල්ලා ආපහු වෙනවා කියන එක තමයි සාමාන්‍ය එක එක එක ගුරුවරු එක එක මත ඉදිරිපත් කරනවා. ඒ අතරමැදදී අරමුණකින් බාධා වුණොත් ආයකට අන්නේ විදිහට ගණන් කිරීමේ ක්‍රමය පාවිච්චි කරන්න කියනවා. ඒක විසුද්ධි මාර්ගයේ සඳහන් කරන්නේ ගණන අනුබන්ධනා පුසනා ඨපනා කියලා ගාතාවක් මාර්ගයෙන් ඒ දාසුඟා පරණ තිබුණු ක්‍රමයක් වගේ. ඉස්කෝලේ යන කාලේ ඒ දවස්වල මේ පොල් කට්ටකට ගල් 10ක් අවුලගෙන අනිත් පොල් කට්ට හිස තියාන 1 2 3 4 5 6 7 8 9 10 කියලා මේකට දානවා ආයෙ මේක මෙහාට දානවා එහෙම මේකට තමයි ගණන් ඉලක්කම් පුරුදු කෙරෙන්නේ. ඒ වගේ ක්‍රමයක් තමයි බාධා වලින් තොරව පවතින ආනාපාන ආශ්වාස ප්‍රශ්වාස ගණන් කිරීමේ ක්‍රමේ හිත බඳිනවා නම් ගණනා පුසනා ඊට පස්සේ කියන හැපෙන තැන බලන්නයි කියලා තපනා හිත අරීමේ දුවන්නේ නැතුව එතනම පවත්තගලා නාසිකාග්‍රයෙන් පවත්තගන කරන්න කියලා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අරමුණට හිත බඳින ක්‍රමයක් තමයි තියෙන්නේ. ඉතින් මේ ඉදිරිපත් තියෙන ක්‍රම හැටියට උත්තරේ දැනගෙන ලියලා තියෙන්නේ. ගණන් කරන ක්‍රමයේදී හිත බඳිනවා. ගණන් කරනත් හිත පිට යනවා. ආයිති ඒකෙදි කිය တဲ့ හැකි එවනම් කරදර ගණන් කර සමාධියක් එන්නේ නැති බාධක තියෙන පුළුම් පුළුම් වෙලාව ගණන් කිරීම කරන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ මම භාවනා කිරීමට පටන්ගෙන වසරක් පමණ වේ. මහට බුද්ධානුස්සති භාවනාව හා මරණානුස්සති භාවනාව කරගෙන යාමට හැකියාව ඇතත් ආනාපාන සති භාවනාව කරගෙන යාමට නොහැක. මේ සඳහා උපදේශයක් දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. ඔය ඇත්තටම බුද්ධානුස්සති හරි මරණානුස්සති කරලා කරගෙන යන්න පුළුවන් නම් ඉස්ලාම් පටන් අර ගන්නකොට ඒක පූර්ව කෘත්‍යයක් වශයෙන් කරන්න. විනාඩි 10ක් 15ක් විතර වගේ මේ දෙකෙන් වඩා සුදුසු එකක් කරලා හිත එකඟ කරගන්න ඕනේ. එකඟ කරලා බලන ආනාපාන දාන්න පුළුවන් නම් ආනාපාන යනවා නැත්නම් මේ එකම යනවා. ඒ වෙම කර කර කර කර ගිහිල්ලා පුළු පුළුවන් වෙලාවක මේ හිත කය පරිසරය තමයි කීකරු වෙච්ච වෙලාවක ආනාපානට දාන්න ඕනේ. ඒක එහෙම කියන්නේ ඉස්සර කාලේ මේ මුහුද අයින මේ වරායට නැව ගන්න බෑ. වරායවල හරණ ක්‍රම ඉස්සර මිනිස්සු දැනගෙන හිටියේ නෑ. ඒ නිසා වරාය කිට්ටු මොහොත බොහෝ නොගැඹුරුයි. ඒ නිසා නැව තිබුණේ ගැඹුරු මොහොතේ. එතකොට ඔරුවට කොට වෙලා ජැටියට ඇවිල්ලා ඔරුවට කොට වෙලා ජැටිය නැවට ගිහලා නැවෙන් තමයි ගමන් ගියේ. ඉතින් එතකොට මේ නොගැඹුරු මොහොතේ නැවකට එන්න බෑ බෝට්ටුවට යන්න පුළුවන් ඒ නිසා Taman ජැටියට ගිහිල්ලා ජැටියෙන් ඔරුවට ගිහිල්ලා ඔරුවෙන් නැවට ගිහිල්ලා යන්න ඉතින් ඒ උපමාව අනුව මේකෙදී මේ බුද්ධානුසතිය මරණානුසතියයි වරුව වගේ. ඒකෙන් නැගලා ජටියේ ඉඳලා ඒක නැගලා ඒක ඉඳලා නැවට යන්න ඕන. නැවෙන් තමයි ගමන යන්නේ තියෙන්නේ. මේ ඔරුව යන්නේ නැව දක්වා විතරයි. නැව තමයි රාහන පනසතිය කියන්නේ. මේක හැමතේ දුර දිගේ යන්නේ ආනපන බුද්ධානුසුති සහ මරණසු ඉච්චර දුර යන්න බෑ. නැවකට විතර ගැඹුරු මොහොතේ යන්න බෑ ඔරුවට. ඔරුව කරන්නේ නැවට ගෙනින්නේ විතරයි. ඊට පස්සේ නැවට කොට වෙන්නේ නැතුව හිටියොත් ඔරුව යාට මෙහෙම යම යමින් ඉන්න පුළුවන් ගමනක් වෙන්නේ. ඒ නිසා ආනාපාන සතිය බැරි නම් පිම්බීම හැකිලිම හෝ එහෙම නැත්නම් ඇත්තටම අපි අර එහෙනම් අර දීලා හදපටියක් අහන්න දෙනවනේ. ආරම්භකයේ ඒකෙදී ආනාපානෙ කරන්න කියන්නේ නැහැ වාඩි වෙලා වාඩිලා ඉන්න ඉරියව්වට හිත දාන්න කියන්නේ. ඒකකට ඔය ප්‍රශ්න මොකක්වත් දෙන්නේ බුද්ධානුස්සතිය හරි තමන්න පුරුදු මරණානුස්සතිය හරි කරලා හිත කීකරු කරගන්නවා. හිත gedetta ගෙන්න ගන්නවා. ඉන්නාන කියලා දැන් මම වාඩි වෙලා ඉන්නේ. වාඩි වෙලා ඉන්නේ ඉරියව්ව හොඳට බලාගෙන ඉන්නේ. නැත්තම් සුවසේ වාඩි වීමට ඉන්න ඉරියව්ව නැද වාඩි වෙලා ඒ ඉන්න සුවයට හිත දාගෙන ඉන්නේ කියලා. එතකොට ආනාපානිය හව මොකක් හරි එන එකක් මතුවේයි. ඒ වෙනතු ආනාපානට දාන්න බෑ කියන චෝදනාව අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒකාන්තේම ආනාපානය කළ යුතුම නැහැ. නමුත් විදර්ශනා ආරමුණට හිත ගන්න ඕනේ. ඒ කියන්නේ මේ ජීවත් වෙන කයට අත්දකින්න පුළුවන් දෙකට හිත ගන්න ඕනේ. ඒ නිසා මේ බණපටිය නැවසරයක් අහලා ඒකේ නෑ කොහොමද මේ බුද්ධානුස්සතිය හරහා දෙන්න යන්නේ කියලා. නමුත් මම මේ විශ්ල කරන්න හදන්නේ පුරුදු නම් බුද්ධානුස්සතිය අර මරණානුස්සතියකින් කරලා ඒකෙන් හිත කී කරුණාට පස්සේ ඉන්න ඉරියව්වට හිත දාගෙන ඉන්නේ. එතකොට මතුවෙන එකක් මතුවේ. මේක මොකද මේක අදලා කියන්න භාවනාවට අපි ආවම මොන ගාතාවද හිතන්න ඕනේ අපි ආ අපි ආවට භාවනාවට අපිට තවම තේරුමක් නැහැ ඒ ගැන ඒ ඒ ගැන පැහැදිලි කර දෙනවා නම් මේ ඊටාම හොඳයි සාමිනේ ඉතින් මේ ඇතෙන්ද මෙතෙන්දි භාවනා කියන වචනේ අපි සතිය පිහිටවනවා කියලා කියන්නේ ඉතින් ඒක ටිකක් සමහරවන්ට ජීරව කරගන්න අමාරුයි. සතිය පිටනවා කියන එක ලේ අමාරුයි. භාවනා කියන එක නම් දන්නවට කොහොමදක් ඇහිලා හුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි කරන්න හදන්නේ ඉඳගෙන ඉන්නකොට මේ ඇවිල්ලා ලස්සන මේ ශාලාවක් හදලා දීලා බුදු පිළිමයක් වඩම්බලා සුදු අන්දවලා සීලක පිළිහිටවලා සිල්ලත්මද නතර කරලා කියනවා හොඳට පටලව වාඩි වෙන්න කියලා වාඩි වෙලා Taman එතන ඉන්න බව ඉන්නවා ඉන්නවා කියන ගාතාව කියන්නේ. ඒක තමයි කියන්න තියෙන තියෙන ගාතාව. ඉන්නවා හිඳගෙන ඉන්නවා. එහෙම නැත්නම් සිටිනවා නැත්නම් ඉන්නවා. ඒක නැවත නැවතත් මෙනෙහි කරලා බලන්න තමන්ට කොච්චර දුරට තප්පර කීයක් මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව පවත්වා පුළුවන්. මහන්සියේ ඉඳගෙන ඉන්නකොට හන්දිය වලට කටු වෙනවා වගේ අමාරු වෙනවනේ. ඉතින් සක්මණට ගිහිල්ලා බලනවා වම දකුණ වම දකුණ කියලා පියවර කීයක් තමන්ට මේ සක්මන් කරන ඉරියව්ව හිත පවත්වන්න පුළුවන් කියලා. කොහොම හරි මේ භාවනා දෙකේදීම අපි කරන්නේ මේ ඉරියව්ව හිත පවත්වන එක විතරයි. ඒකට අර මෙනෙහි කිරීමේ ක්‍රමයට තියෙන mm, ගෞරවය තමයි යෝගාතාවක් නැත්නම් Hindu ආගමේ මන්ත්‍රයක් ජප කරනවා. ආ සිංහල ක්‍රමයට මෙනෙහි කිරීමක් කරනවා. ඉතින් මෙනෙහි කිරීම කරනකොට හිත පොඩ්ඩක් මේ මෙනෙහි කරන අරමුණට බඳින ගතියක් තියෙනවා. ඒ නිසා වාඩි වෙලා හිඳිමි හිඳිමි හිඳිමි කියලා මෙනෙහි කරා. එනතන් ඉඳ ඉඳගෙන ඉන්නවා හිඳිනවා නැත්තම් ඉන්නවා දෙකේ එකක්. සක්මන් කරනකොට මේ වම තිනුට වම දකුණ තිනුට දකුණ කියලා මෙනෙහි කරන එකයි මේ කරන්නේ. ඉතින් ඒක අර ගාතාවක් වගේ නොවෙන නිසා ටිකක් හිතට මදි ගතියක් වගේ මට පේන්නේ තියෙනවා. ඉතින් ඒක නිසා මේ මෙතන සභාවේ ඉන්න කාට හරි හිතෙන්නේ නැද්ද මේ වගේ ප්‍රශ්නකට මේ මේට වැඩිය මං කියනට වැඩිය වෙනස්කමකට උත්තරයක් දෙන විදියක් හිතෙන්නද කාටවත්. ඒ දැනුවක් තේරුමක් නැති කෙනෙකුට කොහොමද වතුරට බස්ස ගන්න? එහෙම නැත්නම් මේ මේ ප්‍රශ්න ලියපු එකන කරලා පුරුදු භාවනා ක්‍රමයක් දන්නවනම් මට ඒක හරහා කියලා දෙන්න. මේ ඉස්ලාම දැවිල්ලා තියෙන්නේ කවදාකවත් භාවනා ක්‍රමයක් කරලා නැද්ද? මට පේන්නේ ඊට කලින් භාවනා ක්‍රමයක් කරලා තියෙනවා වගේ. ඒකයි ඔය ගාතාවක් ඉල්ලන්නේ. ඒක මේ හරහා දැඬ කරන භාවනාවක් තියෙනවා මතක් කරන්න ඒ හරහා මං කියලා දෙන්න නැත්නම් මේ මම මේ කියන විදිය වාඩි වෙලා හොඳට සුවසේ වාඩිලා හිත අලුත් කරගෙන මම මෙතන ඉන්නවා කියන එක සීපත් කෙරුවොත් ඉන්න එකේ හිත පවත් ගන්න පුළුවන් ද කියන එකට හරි නැත්නම් ඇවිදින වෙලාවේදී සක්මන් කරන වෙලාවට වම දකුණ කියලා හිත පවත් ගන්න පුළුවන් ද කියන කාර්ය දැනගත්තොත් ඒක උස්සස්ම භාවනාවක් කියලා හිතා ගන්න එක පුංචි දෙයක් නෙවෙයි. ඒක කරන්න බැරිකමද එහෙම නැත්නම් ඒක ගණන් ගන්න නැතිකමද කියන ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒක නිසා මේ මම දැනට මෙහෙම නැතර කරනවා මම ඉල්ලා හිටනවා හෙටත් අපි අවස ධර්ම සාකච්ඡාවක් කමටහන් සුද්ධ කිරීමක් කරනවා මේ ටික තේරෙන්නේ නැත්නම් නැවත ඉදිරිපත් කරන්න කියලා ප්‍රශ්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අපේ ස්වාමීන් වහන්සේ හුස්මට අවධානය යොමු කර ගෙන ඉන්න විට වෙනත් සිතිවිලි නොකඩවා සිතට දැනේ. භාවනාව ප්‍රගුණ කරන්න මේ බාධාවකි. මෙරෙම තත්වයෙන් මිදෙන්න උදව් කරනවා. ඊට තමයි පළවෙනිම ප්‍රශ්නේ ඉල්ලලා තිබුණේ මේ ගණන් කිරීමේ ක්‍රමය. මේ ගණන් කිරීමේ ක්‍රමය හරියන්නේ වේදනාව තියනකට නෙවෙයි, සද්දවල බාධා තියනකට නෙවෙයි, හිතවිලි බහුලකම දන්නගෙනාට. ඒ නිසා ඉස්සලා භාවනා කරලා බලන්න ඕනේ මට හිතවිලි බහුල කියලා. සමහරවිට වේදනා මාරුවේනේ. වේදනා මාරුවේ කරාට මෙනෙහි ගණන් කිරීම ක්‍රමේ හරියන්නේ නැහැ. තව සමහරවිට මේ බාහිරේ ශබ්ද කරදර වැඩි. ඒක නට ගණන් කිරීම ක්‍රමේ හරියන්නේ නැහැ. ගණන් කිරීමේ ක්‍රමේ අනුමත කරලා තියෙන හිතවිලි බහුල කෙනා. ඒක නිසා තමන් කරන්න තියෙන්නේ ආශ්වාස ප්‍රශ්වාස මේ දැන්න තියෙන ඔය ලියලා තියෙන කොලේ හැටියටමත් බලනවනේ හුස්ම කීයක් හිතවිලියට ගණන් කරන්න පුළුවන්ද කියලා බලනවා. ඒකෙන් තමයි හිතා ගන්න පුළුවන් මට හුස්ම හතරක් විතර ගණන් කරන හිත පිට යනවා. ආයෙමනම් තමන්ගේ මට්ටම හතරයි. ඊට පස්සේ වාඩි වෙලා මම අදිෂ්ඨානය කරන මම අද කොහොම හරි මේ හතරක් කී හුස්ම පහක් කරගන්නවයි කියලා 1 2 3 4 5යි කියලා පස්වෙනි හුස්ම කොහොම හරි කරලා අදිෂ්ඨාන ශක්තියෙන් කරගෙන කරගෙන ගිහිල්ලා ආය 6 කරගන්නවා 7 කරගන්නවා 8 කරගන්නවා ඔහොම ටික ටික ටික ටික උත්සාහ කරොත් ඒක අනුපොබ්බ ප්‍රතිපදාවේ හැටියට සරුවඥාන්සේ සාතික වෙනවා විශ්වාසයෙන් දිගට කරගෙන ගියොත් ඒකාන්තෙම මේ ප්‍රතිඵල ලැබෙනවා කියන එක හරියට මේ පුංචි ළමයෙක් ඉස්කෝලේ ගිහිල්ලා අකුරු ඉගෙන ගන්නවා වගේ අකුරු ඉගෙන ගන්න ඒ ළමයාට හුරු නැහැ ළමයා දන්නේ සෙල්ලම් කරන්නේ නමුත් ටීචර් කෙනෙක් කොහොම හරි උනන්දු වෙලා ඒක බින්දුවක් තියලා රයන්නක් කියලා තයන්නක් කියලා එයාට කියලා දෙනවා මේ අකුරයි මේ සද්දෙයි එකතු කරලා එකතු කරලා රයන්නයි තයන්නයි එකතු වචනයක් හැදෙන හැටි කියලා දෙනවා කිව්වහම අමුතුම දෙයක්. ඒ වගේ තමයි අපේ හිතටත් කිසියම් වටිනාකමක් නැති ලාභයක් නැති සත්කාරයක් නැති සම්මානයක් නැති හිලෝකයක් නැති හුස්මට හිතව දාන්න හිත කැමති නැහැ. තණ්හා දනවන දෙයකට මේම හිත දුවනවා. ද්වේෂය දනවන දෙයකට ඉබේම හිත දුවනවා. ඉතින් ඒක නිසා ඒකේ ඒ රසයක් නැති නීරස දෙයකට හිත යොදන්න බුද්ධ බුදුහාමුදුරුවෝ කියලා තියෙන ශ්‍රද්ධාව තමයි අවශ්‍ය කරන්නේ. ඒ ශ්‍රද්ධාවෙන් හිතා ගන්න මට දැන් හතරක් පුළුවන් පහක් කරනවා. පහක් පුළුවන් නම් හයක් කරනවා. ඒ නිසන්වනේ හිටියා අකුරු දන්නේ නැති අවුරුදු 20ක විතර ළමෙක්. ඒ ළමයාට අකුරු ගන්නන්න කවුරක්වත් කැමති උනේත් නැහැ. පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා මේ එතකොට හිටිය දෙවෙනියට කේමනන්ද ස්වාමීන් වහන්සේට මේ නම එමීට එමීට කියලා දෙමු කියලා. ඉතින් හැමදාම ඒ ළමයා ඇවිල්ලා ලොකු සාංශයට මල් පාන් පූජා කරනකොට පානපත්තු කරව ගන්නවා. ඉතින් නිතර වගේ ලොකු සාංශන ගුණරත්න කොහොමද දැන් මේ අකුරක් ඉගෙන ගත්තද කියලා. ඊට පස්සේ මාස 3ක් විතර ගියාට පස්සේ ගෝය අයන්න ලියන්න පුළුවන් කියලා. අවුරුදු 20 ගානක ළමයෙක්. ඉතින් ඊට පස්සේ ඔබට කම්මැලිද කියලා නෑ කම්මැලි නෑ ස්වාමීන් වහන්සේ මම දන්නේ නැතුනේ හිටියද ඒ කකුරක් දන්නවනේ ඊට පස්සේ කිව්වා දැන් ඕකට ඇලපිල්ලක් දාලා මේ ඇයන්න ආයන්න ලියන එකයි තියෙන්නේ ඉතින් ආයත් මාස 3ක් විතර යයි නේද ස්වාමීන් වහන්සේ කිව්වා මේකට ආයන්න ආයන්න කරගන්න ඊට පස්සේ ලොකු chance කිව්වා ගුණරත් නෑ ගලක වුණත් ඇවිදින්නට ඇවිදිනකොට ගලේ පාර වැටෙනවා කිව්වා කල්පොත්තක වුණත් අපි නිතර ඇවිදිනකොට ගලේ පාර වටෙනවා. ඒ නිසා ගත්ත ප්‍රයත්න අතාරින්න එපා. දිගටම කරගෙන යන්න. දැන් මම දර ගොඩක් දැන් කියවනේ චිත්‍ර කතා පොත්. කියවනවා බණ කියනවා. කිසි අඩුවක් පේන්නේ නැහැ ඉගෙන ගත්තේ නැහැ කියලා. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම මතක තියාගන්න භාවනාව දෙවෙනි භාෂාව ඉගෙන ගන්නවා වගේ වැඩක් කියලා. පළවෙනි භාෂාව ඉගෙන ගන්නවා අපි ඇඟට තේරෙන්නේ නැහැ. දෙවෙනි භාෂාව ඉගෙන ගන්න අපි නිතරම විශේෂ ප්‍රයත්නයක් කරනවා. ඒ මොකද මේ ආනාපානේ තණ්හාව දෙන්නේ නැති නිසා. ආනාපානේ ද්වේෂය දෙන්නෙත් නැහැ. තණ්හා ද්වේෂය තියෙන දේවල් වලට ලුණු මිදිස් ඕන කරන්නේ නැහැ. උඹලකට ඕන කරන්නේ නැහැ. කෙලින්ම කාගෙන කාගෙන යන්න පුළුවන්. තණ්හාවන් නැති දේවල් වලට තමයි ලුණු මිදිස් උඹලකට දාලා මේක රස කරන්න කියන්නේ. ඒ නිසා අපේ හිතට විලිලැච්ච කරගන්න ඕනේ. උඹට තණ්හාමාන තියෙනවා උඹට කිසි ගාණක් නැතුව උඹ කරගන්න. මේ බුදුහාමුදුරුවෝ පෙන්නන අපේ ජීවිතය යොමු කරන මේ හුස්ම ඇයි මේ කරන්න බැරි කියලා ඒකටම හිත යොදලා හුස්ම හතරක් පහක් හයක් හතක් කියලා ටික ටික ටික ටික නැගිටව ගන්න. එක සැරේ ගොඩක් උදාහරණකට බදා ගන්න ගියා වගේ බදා ගන්න යන්න එපා. දැන් කොච්චරද පුළුවන් ඊට වඩා එකක් අල්ලන්න. ආයෙත් එකක් අල්ලන්න. මේ මේම කරගෙන යන්න. එතකොට තමයි තේරෙට පටන් ගන්නවා යොදන ප්‍රයත්නයට සාපේක්ෂව ප්‍රතිඵල තියෙනවා. එහෙම කළා තමයි මෙතනින් ඔක්කොම ඉගෙනගෙන තියෙන්නේ. එහෙම නැත්නම් කාටවත් උපත්ති මානපාන සති භාවනා පිටුප කවුරක්වත් නැහැ. ඉතින් නෑ. ආනාපාන කියලා කියන කාදාකත් මන බඳන රසවත් භාවනාවක් නෙවෙයි නීරසයි. ඉතින් ඒකට සද්ධාවෙන් නැවත නැවත කරමු. අපි මෙතන වාසය කියපු කාරණා කර මේ නම්බර ගණන් කරනවා නම් වාසය දැන් මේක අපි අත රිපීට් කරනකොට 18 කිලෝ ගානේ පරිකේන්ද වෙනවද? අට හොඳ හොඳ ගාන කියලා. සාමාන්‍යයෙන් කියනවා ගණනා කියන ක්‍රමයට පහට වැඩි 10ට අඩු ගානකට ගිහිල්ලා ආපහු එන්නේ කියලා. ඉතින් ඒකේ පාවොක්සයිඩ්ගේ පොතේ ඒ ශාස්ත්‍රයේ තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගය කල්පනා කරලා හුස්ම කරදර නැති හුස්ම ගන්න ගණන් කළා 8ට ගියාට පස්සේ ආයකට එන්නේ කියලා. ආය 8ට යන්න ආයකට එන්න. බාධා වුණොත් හිතවිල්ලකින් ආය බාධා වෙච්ච තැනදලා ආයකට මුලට ඇවිල්ලා යන්නේ කියලා. මේක සාමාන්‍යයෙන් ඔය මේ මට මතක සිද්ධි දෙකක් තමයි ඒ දවස්වල මේ අපේ ගෙවල් වලට පොල්ලතු වහන්නේ. ඉතින් අපිත් පුළුවන් තරම් උත්සාහ කරලා පොල්ලතු වියා ගන්න. නමුත් බැරි වෙච්චාම පොල්ලතු කරත් වලින් පොල්ලතු ගෙන්න ගන්නවා. ඒ ගින්න ගත්තාම අපි යන්න ඕන පාර අයිනට ඒ මනුස්සයා පොල්ලතු 100 හමාර ඒ කරත්තෙන් බානවා. බානකොට ඉස්සල ගණන් කතා කරගන්නවා පොල්ලතු 100යි මේක ඔක්කොම කතා කරලා තැරල ඇති කළා එමන්චා අපේ අතර දෙනවා මිස කරත් උඩ නැගලා ලාභයි ලාභයි ලාභයි ලාභයි ලාභයි 2යි 2යි 2යි 2යි 2යි 3යි 3යි 3යි 3යි 3යි කියලා එයාට දිගට බානවා. ඉතින් කවුරු හරි කතා කරලා කාගාවක්වත් තවම කන් දෙන්නේ නැහැ මනසෙන් 2යි 2යි 2යි 2යි 2යි 3යි 3යි 3යි 3යි 3යි 4යි 4යි 4යි 4යි 4යි 5යි 5යි 5යි 5යි 5යි පොල්ලතු ගන්නවත් දෙන්නේ නැහැ. කොච්චර දෙනක වටේ කතා කරලා හිටියත් මිනිහත් එක්ක මොනවා කතා කරන්නද මිනිහා පොල්ලත් එක්ක ආන කතා කර කර විම තියෙනකම් පොල්ලත් විම තියෙනවා. ඉතින් ඒ වගේ ආස්වාස් ප්‍රසආසෙත් පළවෙනි ආස්වාසේ ගන්න ගම 1 1 1 1 1 1 දෙවෙනි ආශ්‍රව ප්‍රසාර කරන දෙකයි දෙකයි දෙකයි දෙකයි දෙකයි. ඒක මේ පොල් බාන කොටත් මේ පොල්ලෝදී පොල් බානික බානකට මුදලාලි බලහින්න පොල් කිරි දෙකක් අතර ගන්න එකට ගන්නවා ලාභයි. අයින් කරන දෙකයි. කදා එකයි කියන්නේ ඒක ඔත් ඉලක්කම නිසා බිස්නස් පාඩුයි කියලා එක කියන්නේ සාමාන්‍ය බිස්නස් වලදී. ඉතන ලාභයි කියලා ගන්න. දෙකයි තුනයි කවුරු කරා තුනයි තුනයි තුනයි තුනයි තුනයි හතරයි හතරයි හතරයි හතරයි හතර පහයි පහයි පහයි පහයි කවුරු කතා කළත් ඒ වාසිය කෝච්චි යනවා කියනවා. මම මේ උගන්වන්නේ මහා අපබ්‍රන්ථයක් නෙමෙයි මම මේ කියන්නේ පොල්ලතු බාන ක්‍රමයක්. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ යෙදී සිටින විට මීට පෙර දිනකදී තබන තබන අලියක් පාසා මගේ ශරීරයේ ඇති අස්තීන්ගෙන් වරහන් ඇතුලේ කුඳුනාර තියෙන්නේ කිසියම් දුෝංකාර දෙන ශබ්දයක් දැනුණා. ඊට පසු අවස්ථාවල එසේ දැනුනේ නැහැ. ඊට හේතුව කරුණාවෙන් පහදා දෙන්න. එක එක වෙලාවල් රැඩි සමාල්ලාට ඉඳගෙන භාවනා කරනකොට හෘද වස්තු ගෑනවා දැනෙනවා. එහාට නිදාගෙන භාවනා කරන්න ගියාම හෘද වස්තු ගෑනවා දැනෙනවා. සමහරට සක්මන් කරනකොට මේ ඇට ඉංගිට ගැටෙන සද්ද, ඔයි කියන දුෝංකාර සද්ද එනවා. ඒ එක එක වෙලාවල් වලට අපේ හිත සද්ද වලට සමානට සංවේදී සමාල්ලාට වේදනාවලට සංවේදී වෙලා වෙලාවට වෙනස් වෙනවා. ඉතින් මේක තමයි බුදුහාමුදුරන් පෙන්වන්න ඕනේ. වෙන මොනවාක්වත් නෙවෙයි. ඔබ අල්ලන්න ගියාට ඒක වෙනස් වෙනවා කියන එක. මේ අනිත්‍ය වෙන්නണ്ട හදන්නේ. ඒ නිසා එක වෙලාවකට ඇට කෝච්චි කෝච්ච ශංකරනකොට අන්තිම එන්ජින් එක ඇවිල්ලා ගහපුවම කෝච්චි පෙට්ටිය දඩදඩස් දඩදඩස් දඩදඩස් දඩදඩස් කාලයි පළවෙනි පෙට්ටියේ ඉඳලා ඉස්සරහ පෙට්ටියට යනකම් යනවනේ ශංකර කරලා ඒක තමයි කොඳුයට පෙළට පිටිපස්සෙම එකක් වැදිච්චාම ඒකේ කටලස් ඇටලස් කසේරුකාව දක්වා බල සම්ප්‍රේෂණයක් සිද්ධ වෙනවා. හොඳට දැන බලන්න හිටියොත් අඩියක් තියලා අඩියක් ගන්නකොට අපේ හැම ශෛලියක්ම පොඩ්ඩක් ලොකු වෙලා පුංචි ඒ හැම ක්‍රියාවකදීම වසා ග්‍රන්ථි වලින් රුධිර ග්‍රන්ථි වලින් මේ රුධිර නාල වලින් ප්‍රසාන සංකෝචනය අනුව ගණදිනවා සිද්ධ වෙනවා. හැම වෙලාවෙදීම මේක නිකන් ගසලා ඇරියා වගේ වේලපුවට හොද උරෙද්දක් මිරිකලා ගසන්නේ වැලට දාන නිසා ඒ වගේ මුළු ශරීරයේ හැම සෛලයක්ම ඔලලා අතාරිනවා. ඒක නිසා මුළු ඇඟම ව්‍යායාම වෙනවා. ඇටෝලින් හොඳට පේන්න තියෙනවා. ඒක දැනට කියනවා අභ්‍යවකාශගත වෙලා හිටියොත් තව මාසයක් අපේ ඇඟට බර දැනෙන්නේ නැහැ නේ. ඇවිදින්නෙත් නැහැ. එතකොට ඇටපද්ධතියේ ශක්තිය 100ට එකින් බයිනොයි. ඒ මාස කොච්චර දෝ ගාණක් පිටසක්වල ගත කරලා ආවොත් හිටගත්තොත් ඇටසැකිල්ල කඩා වැටෙනවා. දැන් අපි මේ ඇවිදිල්ලේදී තමයි ඇටසැකිල්ල නැවතත් අපි මේ ගුරුත්වාකර්ෂණයට ගැළපීලා අවශ්‍ය කැල්සියම් තැම්පත් වෙලා බර දෙමින් ගනිමින් හිටියේ නැත්තම් ඒක හේම ක්‍රියාකාරකම් නැතර කරලා දානවා. නඩත් වැඩදී ඔක්කොම නැතර කරලා දානවා. ඒක නිසා නිතරම සක්මන් කරන කෙනාගේ හොඳ සමබරකමක් තියෙනවා. හැම ඇටයකටම ශරීරයේ තියෙන හැම ඇටයකටම සක්මනේ පොඩි කම්පනයක් දෙනවා. හැම රුධිරනාලයකටම හැම වසා සම්ප්‍රේෂණයකටම හැම ස්නායුවකටම ගනුදෙනුවක් යනවා. ඒක එක වෙලාවට එක එක දේවල් තේරෙනවා. ස්නායු වලට තේරෙන්න පටන් ගත්තාම මුළු ඇඟම මම මැරිලා නැහැ. මම ඇවිදිනවා. මගේ හිත පිට ගිහිල්ලා නැහැ කියලා ස්නායු හරහා පණිවිඩයක් යනවා. තමයි බරකම හරහා වැටෙනවා. ඉතින් මේවා වෙනස් වෙමින් යනවා කියන එක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. ඇයි එම් වෙන්නේ කියන එක නෙමෙයි ප්‍රශ්නේ. දවසින් දවසට දවසින් දවසට ඒකේ මේ ස්වરૂප ආකාර සටහන් වෙනස් වෙ වෙනස් වෙනවා. කොච්චර වෙනස් වුණත් උනන්දුව බා ගන්න නැතුව බාල කර ගන්න නැතුව අධිකට ඒක පවත්තන එකයි තියෙන්නේ. අරක බලන්න ඕන කියලා යන්න එපා. එහෙම අහවල් දෙය කියලා පෙන්වන දෙයක් නැහැ. පෙන්වන දේ දවසින් දවසට වෙනස් වෙනවා. පෙන්වන දේ දිහා බලයටත් ඒකත් වෙනස් වෙනවා. ඒක තමයි අපි ඉස්ලාම භාවනාදී විපස්සනාදී වෙනස් වෙන සුළුකම විපරිණාමය හුත්වා අභාවතා අනඤ්‍යතා විපරිණාමතා අපේ ඊට හරිය බයයි උකට අපිට ඕන කරලා තියෙන්නේ එදා දැකපු එකම අදත් දකින්න ඕන අර විදිහටම දකින්න ඕන කියලා නිත්‍ය සංඥාව ගන්න හදනවා බුදුහාමුදුරගෙන නැවත නැවත කරලා බලපන් උඹම ওই ගන්න හදන නිත්‍ය සංඥාවට කිසිම පදනමක් නැහැ දවසින් දවස දවසින් දවස වෙනස් වෙන බව විපරිණාම බව පෙන්නනවා කියනවා ඉතින් ඒක ආධුනිකයාට පිසු බල්ලෙකුට වතුරක් කරනවා. දල බීජ කාවා. ඒ තරම්ම එකම දේ බලන් ආසාව අපේ හිතේ තියෙන. එහෙම නැහැ. ලියු ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න ඉතරයි තියෙන්නේ. අපේ වෙලාවෙන් භාගයක් විතර ගත වෙලා තියෙනවා. කාට හරි වෙන සභාවට ඉදිරිපත් කරන්න යමක් තියෙනවනම් ඉදිරිපත් කරන්න කියලා කර්ණාවේ මතක් කරනවා. කොහොම වාඩි වාඩිලා කතා කරන්නේ මට ඇත්ත ගැටලුවලා අපි වෙන ඒකෝගේ තත්ත්වය ගැන දැනගැනීමට තමයි මට අවුරුදු 30ක් වෙනකම් මේ විදිහට තිබුණේ නැහැ මේ පස්සේ තමයි මේ ඇති වෙන්නේ මේක ඒක දැනගැනීමට ඔය ඇත්තටම රෝගයක් කියලා ගණන් ගන්නෑ ඒක කර්ම කර්මානුරූපව මතුවෙන දේවල් රෝගයක් කියන විදිහට වේදනාවක් ඕකේ නෑ හිතට තමයි වේදනාව තියෙන්නේ ඇයි මෙහෙම උනේ කියලා. ඉතින් ලෝකේ තියෙන අමාරු රෝගات එක්ක බලනකොට ඕක ගණන් ගන්න දෙයක් නෙවෙයි. අද තියෙන භයානක ලෙඩතිය බලන්න නිකම් පිළිකා වාට්ටුවට වරින් වර ගිහිල්ලා ඉන්නේ. මාසයකට සැරයක් පිළිකා වාට්ටුවකට යන්නේ නැත්නම් AIDS වගේ අමාරුවක් තියෙන තැනකට ගියාට පස්සේ තේරෙයි ඒ මනුස්සයන්ගේ මේ ජීවත් වෙන මාස කනවා. විදාදී හැදිලා කුණු වෙලා ඉන්නේ ඉතින් ඒත් එක බලනකොට අපිට මේ හම් වෙච්ච එක මදිව තවත් ඉල්ලන්න ආදිනවා. ඔච්චර තමයි. විඤ්ඤාණයට වෙන කරන්න දෙයක් නැහැ. ඔය මේ පුත්‍රජානන්සේ ඉන්නලාදී ඔය මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අනුදාම්ලගේ නංගි ඒ නෑදෑ ගෙදරක ගියලා ගේපි ගයක් විවෘත කරලා නේ නේ ඒ ළමයා ඊලන්දා ළමිසි එළියට එන්නේ ඊට පස්සේ අහනවා අසවලාගේ කොයි කියලා ඊට පස්සේ කියනවා කුෂ්ඨ රෝගයක් වළඳිලා ගෙට වෙලා ලැජ්ජ වෙලා ඉන්නවා කියලා. බුදුරණන්සේ කියනවා මේ මම ඒකට පිළියමක් කරන්නම් විහාරයට ගිහිල්ලා බොමණ්ඩුවේ තනකොළ ගලවන්න කියන්නේ. එතකොට දැන් බුදුරජාණන්සේ උපමා නිසා මෙයාට එළියට නෑවිතුත් බෑ. සෙනගේ ඉස්සරහා ගිහිල්ලා තනකොළ ගලවනකොට ඇති වෙන අර හිතේ ප්‍රසාදේ නිසාම ඒ කුෂ්ඨ රෝගේ නැතර යනවා. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ එයා අපිට ඇවිල්ලා කරදර කරන්න හැදුවට මේ රෝගය හෝ මේ විරූපය හෝ මොකක් හරි අපි කිසිම දෙයක වෙනසක් කරන්න තෝ අපි පුරුදු තාලෙට ජීවන රටාව අපි කරගෙන යන්නයි තියෙන්නේ. උඹට දෙන්න පුළුවන් වදේ දීපන් මම කිසිම දෙයකින් මං ගණන් ගන්නෑ කියලා ගියාට පස්සේ ඔය ලෙඩේ නිකන් පච වෙලා ඉන්නේ නෑ. ඕක ගණන් ගන්න ගියොත් උගාක් සතුට වෙනවා දොස්තරලා. දොස්තරලාට විතරයි ගියා කරේ හම්බ කර ගන්න පුළුවන් වෙන්නේ. ඒගොල්ලෝ කැමති ඇති ඕක ගණන් ගන්නවා. මන්නම් කියන්නේ සබේකට ගණන් ගන්න එපා. නෑ හඳුනේ දැන් අපි නෑ කර්ම රෝග කියලා කියන්නේ. ඔය කර්ම රෝග කියලා කියන්නේ ඔය කුසරජ්ජුරෝ අවුරුදු ගාණක් ඉඳලා තියෙනනේ මූණ කැවුම් ගෙඩිය වගේ. ඊට පස්සේ ඒක පාට මූණ බොහොම තෙදවත් ප්‍රභාවත් මේ සක්විත රජ කෙනෙකුට වගේ ඇතිලා තියෙනවා. කර්ම ශක්තිය වල තියෙන්නේ. ඉතින් ඒකට කරන්න තියෙන්නේ අපි දැනගන්න තියෙනවා දැන් දැන් ඔයක උනාට පස්සේ ඉක්නරක් කරගත්තොත් තව කර්ම රැස් වෙනවනේ. එකයි කරන්න තියෙන්නේ යෝගාචරයක් විදිහට දැන් හිතනකර නොකරගෙන ඉන්න බුදුන් ඉන්නවා අපිට. හිතනාරක් නොකරගෙන ඉන්න ධර්මයේ තියෙනවා අපිට සංඝයා ඉන්නවාට සීලේ තියෙනවා අපිට. ඒ නිසා අපි ඕක ගණන් ගන්න තුව මේ ත්‍රිදරත්නය කියලා ශ්‍රද්ධාව සහ සීලේ තියාන හිටියොත් ඔය මතින් ආය කර්ම රැස් වෙනවා. ඕක ගිවිලා ඉවර වෙයි. නැත්තම් ඕක පශ්චාත්තාප වෙලා ඕකත් එක්ක කරන්න ගත්තොත් විශාල කර්ම රාශියක් අලුතෙන් රැස් වෙනවා. ඒක නිසා මේක වාසියට බාර ගන්න මට තව තවතත් ත්‍රිවිධ රත්නයේ දිහාට යන්න සිල් ලකින්න මේක හේතු වාසනාවක්. එහෙම නැත්තම් ඇඟපතක හොඳට තිබුණා නම් අපිට කාමේ තමයි වැඩේ. අනුන්ගේ මනාපේ තමයි වැඩේ. දැන් තමයි කොන් වෙලානේ තියෙන්නේ. දැන් ත්‍රිවිධරත්නේ කවදාකවත් ඔය වගේ කෙනෙක් කොන් කරන්නේ බුදුදම්ම සංඝ හෝ සීලය කවදාකවත් කොන් කරන්නේ. ඒ නිසා අපිට කරන්න දෙන්නේ මේ හැම එකක්ම මම සුමකට යොමු කරන්න නැත්තම් මේ නිසි මාර්ගයට යොමු කරන්න ආපු පණිඩකාරයෙක් කියලා මම දන්නවා හතර පහ දෙනෙක්ම ඒක නිසාම ඒ තමන්ගේ දරුවන්ට බේරන්න බැරි ලඩක් ඇවිලා එනතන් තමන්ට හිතා ගන්න බැරි වගේ විකෘතියක් ඇවිලා හැබැයි හිතා ගන්න බෑ මේ මනස කිසිම දෙකින් හිතරක් කරගන්නේ වෙන අයට වැඩිය බණ භාවනාවේ යෙදී ගත කරනවා එතකොට ඔය ධර්මයට තෙදක් එනවා මේ ශාසනයට තෙදක් එනවා එනිසා නරකට යන්න ගිය වැඩේ තමන්ගේ හිත හදාගෙන වෙන දෙක වෙන කෙනෙකුට කරන්න බැරි තරම් කාල වේලාව දීලා අන භාවනා කරන්න ගියාම ඕවා එතකොට නිකන් අතට අරන ෆුක් කාලා පිපිලා දානවා වගේ පිපිලා දානවා. පිපෙන්න පුළුවන් මට වුණා නම් මට එහෙම වෙන්නේ නැහැ මට අමාරු වෙයි. කාට හරි වෙනකොට ෆුක් ගන්න පුළුවන් මට. නැවත එච්චරයි අපිට ධර්ම වශයෙන් බෙදා හදා ගන්න තියෙන්නේ. දැන් අපේ ප්‍රවෘත්තියේ මානසික තව නැණි කෙනෙක්ට තියෙනවා ඒ විදිහට. ළඟම නැණි. ඒකව කරන්නේ දැන් මම තුන්වෙනියා යා හය වෙන්නේ. ඒකම ඒක. නංගි තන ගන්න භාවනාවක්. තල්ලුව දාලා ගන්න එකයි තියෙන්නේ භාවනාවට බුදුහාමුදුරු ඌව ගණන් ගන්නෑ ධර්මය ඌව ගණන් ගන්නෑ සංඝයා ගණන් ගන්නෙත් නෑ සීලෝක ගණන් ගන්නෙත් නෑ ඒ නිසා ගණන් ගන්න මිනිස්සු ඔක ගණන් ගන්න මිනිස්සු අසත්පුරුෂයෝ අසත් ධර්මයි අබුද්ධඝංකාරයෝ ගණන් ගන්න නැති මිනිස්සයා කවුද කියලා බලලා අන්න යාළුවා මෙන්න මේ වැත්ත තමයි මම යන්න ඕන කියලා අර ත්‍රිවිධ රත්නයේ සාසීලයේ කියනක ඕන වෙලාවක අල්ල ගන්න පුළුවන් දෙඩිසේ අල්ලගෙන මේ මතින් හිත නරක කරගෙන මම අලුතෙන් කර්ම රැස් කරගන්නේ නැතය. මම කරලා දැන වෙනදටත් වැඩිය දැඩිසේ මේ ශ්‍රද්ධාවේ මුල් කරගෙන අන බහලා යෙදී ගත කරන එකයි කරන්නේ. එතකොට මේ මේක වාසියට හරව ගන්න පුළුවන්. විශ්වලාගත්ත සුභාශිංසනයක් විදිහට මේක නොවුනනම් අපි මෙතෙන් ඉන්නේ ආද. එන වෙන වෙනකෝ හරි පාරක් ගිහිල්ලා. මේක නිසයි අපි තැනකට එන්න වටන් අරගත්තේ. ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනේ සියල්ල සිදුවන්නේ යාවතරයි කියලා හිතාගෙන ධර්ම මාර්ගයේ අනේකයි කරන්න ගොඩක් කියනනේ අපි ගන්න කියන්නේ අසුරවල ඒ වගේ උපකලාපන කියනෝක බලන්න බලන්නේ ඒ අපි වහන්සේ කියන්නේ එහෙම එක අසුරවල් යන එක ඉඳගෙන වෙනම කප්ප ඒක දිහා බලන්නේ කියලා ගොඩක් ලේසි අනිත් සතුටේ සිතන නිසා දෙක දෙකක් වගේ නිසා අතන එකලම දෙකක් සිදු වන්න ඕනේ මෙතන එක වෙන මොනසියක් මේ බලන්නේ දෙකින්ම එකම තැනට යන්න අවශ්‍යයි ඒ අපිට නිදර්ශනකින් කියත හැකි කම්පියුටර් සයන්ස් කම්ප්ලීට් සම්පූර්ණ ඉගෙනගෙන කම්පියුටර් එකක් කරනවා කම්පියුටර් වැඩ මොකක් හරි නැතුව බොත්තම් මිල කරලා කම්පියුටර් ඉගෙන ගන්න. මොනම කම්පියුටර් සයන්ස් එකක්වත් නැතුව. ඒ දෙන්නටම සමාන විදිහට කම්පියුටරෙන් වැඩ ගන්න පුළුවන්. කම්පියුටරේ කිසිසේත්ම බාධාවක් නැහැ. ඉගෙන ගන්න නැහැ කියන්නේ. ඒ කියන්නේ අද අම්බලන තාත්තලට කම්පියුටර් ප්‍රශ්න අහපම දරුවෝ විසඳලා දෙන්න උන් තාම ඉස්කෝලේ ගියේ නැහැ. අම්බලන තාත්තලා ඩිග්‍රී ගන්න. උන් කම්පියුටර් ඉංජිනේර්ස්ලා, සොෆ්ට්වෙයාර් ඉංජිනේර්ස්ලා ඌ බලලා ඉන්නවා තාත්තා ප්‍රශ්න අහගෙන මොකද මේ සිගරට් බොන්නේ කියලා අහපම මෙන්න මේකයි කිව්වම පොඩ්ඩක් ඉන්නේ කියනවා ඌ ආපරේට ගිහිල්ලා ගහ දෙකක් කන්න කරගෙන ඒ නිසා මම මම MSc කරන්න යන වෙලාවේදී මම කේලිම ඉස්සෙල්ල ෆීල් රිසර්ච් එකට ගියා. ශේෂ්ත්‍රයට ගිහිලා මම මේ මම බැලුවේ ඉරිගේෂන් කලවාරි මාර්ග. ඊළඟ කො මෙෂර්මන්ට් අරගෙන ආවිල්ලා ඒ මගේ ප්‍රොජෙක්ට් එක ගොනතර ඔක්කොම එකතු කරලා එතකොට අපේ පෝස්ට් එකේ ඉන්ස්ටිටියුට් පටන් අරගෙනවා. මම තමයි නම්බර 1ට රෙජිස්ටර් වුනේ ඉස්සල්ලාම ගිහිල්ලා ඊට පස්සේ මම කෝසස් කරා. කරලි වල දැන් කොම්ප්‍රිහෙන්සිව් එක්සෑම් එකේදී කෙනෙක් මම ඇහුවා. දැන් ඔයා ඉස්සලා ෆීල්ඩ් එකේ වැඩ කරලා පස්සේ තියරි ඉගෙන ගත්තේ. ඒසොට ෆීල්ඩ් එකට යන්න තියරි දන්න ඕනේ නැද්ද කියලා ඊට පස්සේ මම හව දැන් ඔය පාර්ලිමේන්තුවේ ඔක්කොම පොලිටිෂියන්ස්ලා පොලිටිකල් සයන්ස් ඉගෙන ගන්නද තියෙන්නේ කියලා. මුළු හෝල්ඩ් එකම බහවහ කරලා ඉන්න වෙලට වැඩන්නේ. මොකද වරදක් තමයි පේන්න තියෙනවා කියලා පොලිටිකල් සයන්ස් දන්නේ නැහැ කියලා වැඩි. බලන්න ඒකම මගේ අප්පච්චි ගොයියේ කිව්වා. අපි ගොයිගම කිව්වා. ඒක ඔහොයි සිද්ධ වෙන්නේ කන දෙයක් අපිට නැහැ. ඉගෙන ගන්න තියෙන්නේ අරකට මේ නම කියනවා කියන එක විතරයි. නැත්තම් දන්නේ නැති දෙයක් නැහැ කරලා මුළු බෝඩ් එකම පුදුම විදිහට ඉනාවෙල පටන් අරගත්තා. එළියට ආවා එකන කැල්ල ෂේක් හෑන් කරුවා. කාලයකට පස්සේ ගියා මේ වගේ එක්සෑම් එකකදී ඉන්නවන්නේ. ඒ ෆුල් පුදුම බයිකින් යන්නේ මේ බාරේ පෙන්නේ කියලා. කෙලින්ම ඒකෙන්මයි තීන්දුව කරන්නේ. මම මොන මොන ධර්මයක් අත් උන්නේ ඕන ඇත්තෝ ඉන්න ඇත්තටම ඕනේ. අපේ අපේ යුනිවර්සිටි එකෙන් බැච් හිටියා තවාන කියන එක දන්නේ නැතිව. ඒක යුනිවර්සිටි ක්‍රී. තවාන කියනවා දන්නේ නැහැ. ඉතින් උගෙන් ආවා වීලට වගේ මේ ආද පරිචාරිකාව කියන ගාන කියන බයිසිකල් එක. ඊ જાති කොළඹින් යන කට්ටිය ඉන්නේ දුන්නා ඒකට බලන්න. කියලා දෙන්නේ. අපිට මොනවක්වත් ඕනේ නැහැ. අපි ඇවිල්ලා ඉගෙනගෙන තියෙන මුදල් එක ඇස්තෙන් එතකොට අපි දන්නවා වැඩි. ඒ වගේ අපි සංසාරගතව බලනකොට කී ලක්ෂ කෝටි වාරයක් අපි දැන් ඉගෙන ගන්න දෙයක මේ දේශන කෙලුවක් නැහැ ඒ නිසා මේ රවුමක මුල කොහෙද අග කොහෙද නැහැ රේඛාවක මුල මැද අග තියෙනවා රවුම කොතනින් පටන් ගත්තත් පටන් ගන්න දැන මුල හැබැයි ඒතරම තමයි හදන්නේ ඒ නිසා අපි යන චක්‍ර ගමනේ මේක කෙලින් කරන්න හදන එක තමයි රේඛීය අධ්‍යාපන ක්‍රමය කියන්නේ ලිනියර් এডুকেෂන් ඒක වුණියමක්. මොනම දෙයක්වත් නැහැ රේ කියන එකේ හැම එකක්ම තියෙන චක්‍ර කරකවන එක. ඉතින් අපි ඒකේ මූල ධර්ම හදන්නවා. මේ මූල ධර්ම හදන්න කියන මම මේ රවුන්ඩ් එක හතරස් කරන්න හදනවා. නැත්නම් රවුන්ඩ් එකකට හතරස් කුණ්‍ය ගහන්න හදනවා. හැබැයි ඒක 100% ප්‍රතිජීව කරන්න බෑ. මොකද සමහරුන් මේක හොඳ ප්‍රතිපක්‍රමයක්. මූල ධර්ම දරගත්තට පස්සේ කුසල ඡන්දේ පහයිලා කර බැරි මේ ආසාව පහයි. ඒකමයි එකම ක්‍රමයේ කියලා කියන්නේ. ඒ නිසා මේ දෙකම විරුද්ධව තියාගෙන යන එකයි තියෙන්නේ. එකම කෙනාපවා මේ භාවනා කරගෙන යනකොට යම් යම් කර්ම පිළිබඳව අභිචරණ පොත් කරලා බලන්න හිතන වෙලාවක් එනවා. ආයෙත් ඒ ටික කියනකොට කියන හරියට මම හිතපු දේ මේ තීන තීරයකට ෆිට වෙනවා කියලා හතරකුත් එනවා. ඊට පස්සේ යා දිගටම පොත් කියවන්න ඕනේ නැහැ. ආයෙත් කරගෙන යනකොට යම් යම් කර්ම වලදී ඒ තුරතුරු අවශ්‍ය නැහැ. ඇත්තටම ඒ අභිධර්මයේ අවශ්‍ය තොරතුරු වැදගත් වෙන්නේ භාවනාවේ නෙවෙයි සංනිවේදනයේ පමණයි. කාටද කියන්න හෝ තමන් අවබෝධ කරගන්න. කාරණාවට සංනිවේදන අවශ්‍ය නැහැ. නමුත් තව කෙනෙකුට වෙච්ච දේ කියන වෙලාවේදී ඒ පරණ සම්මුති ක්‍රම සංකේත මුලමදාග අවශ්‍යයි. ඒ සමහර භාවනාවකදී මේ කියාපෑමනේ අවශ්‍ය නැහැ. සංනිවේදනයේ විතරයි ඕන කරන්නේ. ඒකට අභිධර්මයෙන් නතර වෙන භාවනාව නොකරනවා. මේ සෝරි කියලා තමයි කියන්නේ. වෙන මොනවා කියන්නේ. මේ පොත් කියවට කතාය පොත් ටිකක් කියවයි කියලා නිදිහරි වෙන්නේ නැහැ නේ. කතාය පොතේ තියෙන කතාය තොණ්ඩු ටිකක් විතරයි. ඒක තම්බල බොන්න එපායි. නිදිහරි වෙන්නේ. දෙන්න දු කතාය පොත් කියවල හිටියට හරියන්නේ නැහැ. ඒ නිසා මේක හැමදාම තීච්ච මේ තේරවාද ශාසනයේ අනුරාධපුර යුගයේ පැවතිච්ච තර්කයක්. මේ පොතේ ඉස්සර කරන යන කට්ටියද දිනන්නේ නැත්නම් පොත නැතුව බහැගෙන කරන කට්ටිය කියලා. ඉතින් මේකේ කියලා තියෙනවා මේ දැන් ওই වார்த்தාව එදා අනුරාධපුර විචක ලියන්නේ පොත් පොත්කාරයෝනේ. පොත්කාරයෝ ඉන්න පුතේ කට්ටිය පොත තියෙන්න ඕනේ කියන කට්ටිය දිනවා කියන. අනුරාධපුර විචක හතනේදී වික්ෂුණාචල අතර පොත කියවන්න ඕනේ කියන කට්ටිය දිනවා කියන එක පොත්කාරයෝ ලියලා තියෙන පොතේ. කියන්නේ අපිට ඉහළ සිට අවුරුදු 1500 ඉස්සෙල් මේ ප්‍රශ්නේ තිබිලා තියෙනවා. අදිට වැඩ කරන මිනිස්සු දිගන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ගේ තියෙන සංසාරයෙන් ආයි නෑ ඒගොල්ලෝ ගියා. ඒගොල්ලන්ට ආයේ මේ කාටවත් ඔප්පු කර කර ඉන්න ඕන කමක් නැහැ. ඉතින් ඒ නිසා මම පුත්කලික නම් මගේ අදහස් තියෙන්නේ වැඩන්නේ හැටියට මැත්ත ගහන යන කතාව තමයි මම ළඟ තියෙන්නේ. එතකොට මගදී ඕන තරම් මූල ධර්ම හම්බ වෙයි. කැමැති ටික ගන්න ඔක්කොම දන්නේ කියලා හිතමනාපය ගන්න. කැමැති ටික ගන්නකොටම පීචි ගතියක් තියෙනවා. මේ ගීත දේ තමයි මේ පොතේ කියලා තියෙන කියලා සතුටක් ඇති වෙනවා. හැබැයි ඔක්කොම පොත් කියුවට ඒ සතුට එන්නේ නැහැ. මම මේ දන්නේ නැහැ මේ ටික කියලා පශ්චාත්තාපයක් ඇති කරගන්න නෙවෙයි බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්නේ. සතුටක් ඇති කරගන්න. ඒ නිසා පොත ගැන බය වෙන්න දෙයක් නැහැ. ඕන වෙලාවක කරතයි. මුංචි කරන්නත් බෑ. ඒක සමහර තැන් තියෙන බොහොම රස රස උපදවන දේවල් කියවගෙන යනකොට මූල ධර්ම මේ රසය. ඒක හරි පුංචි නෑ ඒක. නමුත් ඒක අර ප්‍රායෝගික දේත් එක්ක මුසුනේ නැත්නම් එතකොට තමයි ඒක පදම සවුත් වෙලා යන්නේ. පදම හරියට නම් ප්‍රායෝගික පැත්ත ඉස්සරලා යනවා. ඉස්සර වෙලාම යන්නේ ඒක වැරදිලා කිවිච්ච වචනයක් නෙවෙයි. ප්‍රායෝගික පැත්ත ඉස්සර වෙලාම යන්නේ. ඊට පස්සේ නම් මූල ධර්ම ධර්ම පස්සේ යනවා. අන්සේ කාරණාවන්සේ අසල සම්බන්ධ වල ඉතින් දැනගන්න තියෙන සත්‍යාව කියන එක වහන්සේගේ කොහොමද අපි කියන්නේ සත්‍යයෙන් සත්‍යයෙන් මොන්නේ කියන්නේ බුදුජානනාංශේ වුණත් අපි වගේම තමයි වැඩ පටන් ගත්තේ. බුදුජානනාංශේ මුළු ගමනටම මුළු වෙන ශ්‍රද්ධාව. ශ්‍රද්ධා ඡන්ද මූලක සම්බේ ධර්මා කියලා කියනවා. කුසල ඡන්දය තමයි හැම දෙයකම මුල් වෙන්නේ. ඒ වාගෙම සර්වඥාන්සේ තව කෙනෙකුට ධර්මය සංක්‍රේෂණය කරනකොට ඉස්ලාම යාගේ ශ්‍රද්ධාවට තමයි කතා කරන්නේ. කොච්චර ප්‍රඥාව පුත්‍රයන්වන්සලාගේ තිබුණා. එතකොට ප්‍රඥාවෙන් නෙවෙයි තව කෙනෙක් සම්බන්ධ වෙන්නේ සම්බන්ධ වෙන්නේ සද්ධාවන්. ඒ නිසා බුදුරජාණන්ගේ චරණ ගුණය ඇත්තන තව කෙනෙක් කොච්චර සද්ධාවන්තද කියලා දැනගන්න. තමයි කියලා සද්ධාවක් තියෙනවා. ඒ සද්ධාව හරහා තව කෙනෙක් මේ කතා කරන සද්ධාවෙන්ද නැත්නම් ප්‍රඥාවෙන්ද ශර ප්‍රඥාවෙන්ද කියලා දැනගෙන උනාගේ ප්‍රඥාව ගැතර ඉච්ඡර තඳු කරන්න යන්නේ නැහැ. එලා තියෙන සිද්ධි ගන්න අඩුයි. කෙලින්ම ශ්‍රද්ධාව තමයි. ඒ නිසා බාහිර ශ්‍රද්ධාව අඳුර ගැනීමයි තමන් මේ මුළු ගමනටම මුල්ලිච ජවයේ ගත්තේ ශ්‍රද්ධාවයි නිසා මුලින්සේ ශ්‍රද්ධාව කොච්චර වැඩගත්ත ශ්‍රද්ධාවේ කෙලකමිනියත් ඒ වීම තියලා නැහැ. තාම ගමන් මල්ලේ තියෙනවා. සම්ම ධර්ම කියලා කියන්නේ ගමන් මල්ලේ කියන එක. ගමනක් යනකොට තමයි කරේ කියන්නේ නම මාර්ගෝපකරණ පොදියට කියන චරණ ධර්ම කියලා. ඒසම් ත්‍රිණංසේ කවුරුහරි දැකපු ගමන් ඒ කිනාට සන්දස්සේති කියන ඒ පුද්ගලයාට පෙන්වලා දෙනවා වක්‍රෝක්තිය කියනවා දැන් ඔබ ඉන්නේ බුදුහාමුදුරුවෝ ඉස්සරහ. මේක හම්බයක් නෙවෙයි. මේක මම කියලා අපි කොන්නේ උඹේ සත්‍යයෙන් ඔබ මාර්ගසක්ක යොමු කරලා තියෙනවා. එතනින් තමයි කොකලන්නේ. ඊට පස්සේ කියනවා උඹ ඒක දන්නවද? මේ ශ්‍රද්ධාව නිසා ඔබ බුදුන් ඉදිරියටපත් කරලා තියෙනවා. ඔබ ඒ ඉඳන්වත් පශ්චාත්තාප වෙනවද නැත්නම් මේ බුදුහාමුදුරුවෝ ඉදිරියට මං ගෙනාවේ ධර්මයේ කියලා ශ්‍රද්ධාව හරහා ඒ ශ්‍රද්ධාව කවුරුත් දිනන්නේ මගේම ශ්‍රද්ධාවක් කියලා ඔබේල ආඩම්බර වෙනවද කියන එක සමාදම් කරනවා දෙවිදි. සමාදම් කරනකොට යාට දෙයක් වෙනවාලි මමම නේ මේ හොයාගෙන ආයේ බුදුහාමුදුරුවෝ. දැන් බුදුහාමුදුරුවෝ මගේ ආව ගමනම නෙමෙයි යගේ කරන්නේ. මගේ අම්මගේ තාත්තගේ ලොකුමක්වත් බුදලයක්වත් වෙන මොකක්වත් නෙමෙයි. සද්ධායෙන්ම තමයි කොක්ක ගන්න ඉස්සලා. ඒ සම්බුද්ධජනනාතිගේ චර්ම ධර්ම වල තියෙන ආහාරේ මත්තන් යටා. පමණ දැන ආහාර වලදී මේ බුදු වෙලා. අපි කෙනෙක්වත් දන්නේ අපිට කන්න ඕන ආහාර ප්‍රමාණය සහ ප්‍රත්‍යාහාර ඒක නිසා මේ දෙද වෙන්නේ බුදුහාමුදුරුවෝ බුදු වෙලත් රැකපු සීලයක් විදිහට වගේ චර්ම ධර්මයක් විදිහට භෝජනේ මත්තන් යටා වෙන්නේ. ඒකෙන් පේන්නේ බුදුහාමුදුරුවෝ මිනිස්සෙක් කියන්නේ. අනිත් අනිකටි වගේ දේවත්වයට පත්වෙච්ච ඉහිලි පල්ලෙහාට ආපු කෙනෙක් නෙවෙයි. අපි වගේ මිනිස්සෙක්ව ඉඳලා දේවත්ව දේවත්වයට බ්‍රහ්මාති බ්‍රහ්මතර පච්චන තුන්වසේ කවදාකවත් මම මිනිස්සෙක් කියන්නේ කොහොම මම අසුර කරන කෙනාට මිනිස්සකම විතරක් තිබුණොත් මට ඇති කියන එක කවදාකවත් පුංචි කළ කරගන්න. ඒකල කියලා තියෙනවා මිනිස් ලෝකේ තියෙන උත්තම වස්තු සද්ධාව. සම්දීක වත්තම් පුල් සත්ස සෙල්ටා. ඒක ජීවනය වෙන කවුරුවා මේ මනුස්ස ලෝකෙට ආවට පස්සේ අපේ ජීවයේ අනම්මනම් අං ඇවිල්ලා තියෙනවා ආඩම්බරකම් අනම්මනම් තඹේකට හරගන්න බුදුහාම. සද්දීල වත්තම් වත්තම්. අද්ධාව තමයි එකම වස්තුව. පුරුෂයෙකුට තියෙන ශ්‍රේෂ්ඨම වස්තුව කියලා බුදුරජාණන්සේ කියන්නේ ප්‍රඥාවට ශ්‍රේෂ්ඨ වෙච්ච බුදුහාම කෙනෙක් මේ කියන්නේ. ප්‍රඥාවට ශ්‍රේෂ්ඨ මහා ප්‍රඥාවට බුදු කෙනෙක් කියනවා වකිනාම දේ සද්දාගෙන මොකද ඒකෙන් තමයි කෙනෙක් පෙළඹෙන්නේ, එළඹෙන්නේ, වැඩියට බහින්නේ. ඒක පුංචි කළ කරකවන්න ඕනේ. බුදුහාමර පුංචි කළ කරකවන්නේ නැහැ. ඒ වගේම බුදුචානන්සේ වෙත පැමිණි එකනට ඒකම සමාදම් කරවලා තෙද ගන්න එක තමයි බුදුහාමර කරන්නේ. අවිතං කියලා කියන වස්තුවද? සද්දීත විත්තම්. සද්දීත වික්තම් පුරුෂ කිංසුද වික්තම් පුරුෂස්ස සෙත්තම් කියලානේ අහන්නේ අපේ ආලෝකයේ අක්ෂය. ඒකට සද්දීත වික්තම් පුරුෂස්ස සෙත්තම් වික්තම් කියලා කියන වස්තුවට ඒ වගේම මේ සමහර වෙලාවල් වලට ඇති වික්තම් කියන එක තමයි යෙදෙන්නේ. ඒක මේ දේවදූත සෝ දේවදූත නෙවෙයි අවසූත්‍රයක් තියෙනවා දිවි ලෝකේ දෙවියන්ගේ අවශ්‍ය පිළිච්චාම ඒ දෙවියෝ අවශ්‍ය පිළිච්ච දෙවියෝ අරගෙන අනෙක් දෙවිවරු ඇවිල්ලා එයාගේ අස්වසනවලු නිමිත්ත සූත්‍රය නිමිත්ත සූත්‍රය දෙකයි දේවතා නිමිත්ත කියලා කියන්නේ මේ සුතෝබෝ සුභතින් ගච්ඡ සුභතින් ගත්තස්ත සුලතන් ලාභ ලබ සුලතන් ලාභ ලබිතා සුපති කිතෝ බවයි කිය. ඉතින් බුදුරජාණන් කියනකොට ඒකෙන් හාමුදුරුවෝ කෙනෙක් අහනවා සාංශ දිවි ලෝකේ ඉන්න දෙයයන්ට දිවි ලෝක ඵලයක් කියලා මොකද්ද කියන්නේ? කියලා ඇයි එහෙම සුබ ගතන්නේ? යා දිවි ලෝකෙද දැන්නම ඉන්නේ කියලා. ඒක උත්සයන්ස කියන නෑ දිවි ලෝකෙ දෙයයන් ස්වරූපේ දිවි ලෝක වෙන්නේ මනුෂ්‍ය ලෝකෙ. ඒ නිසා මෙහි ගිල මනුෂ්‍ය ලෝකෙ උපදීපන් කියලා තමයි සෝ ආශිර්වාද කරන්නේ. ඒක කියනවා සුරත් සෝබෝ සුගතින් ගත සුගතින් ගත්තා සුලද්දන් ලාභ ලබන. සුගතියට ගිහිල්ලා ලබන්න උසස්ම දායදේ ලබන්න කියලා සාහනස මොකද්ද මේ? මනස ලෝකයට ඇවිල්ලා ලබන්න උසස්ම දායදේ. ඒතර බුදුන් කියන සද්දාවගේ. මේ මනස ලෝකයට ඇවිල්ලා මනුස්ස ලීලාවක් පෙම් පෙම්පාටක් මොනේ ඉන්නේ සද්දා කියන මනුස්සයෙක් විතරයි. අනික් මිනිස්සුયો මේ විකාර මොනදී මේ යක්කු ගහලා වගේ. කාකොටා වැටි ඉතන බල්ලෝ දෙනේ පොරකන ඤඤ ඤඤ ඤඤ ගාන ඒ වගේ මොනදී. ඒකක ශ්‍රද්ධාව නැහැ. එහෙම කෙනෙක්ගේ බුදුරජාණන් ගණන් කරන්නත් බෑ. එනිසා ශ්‍රද්ධාව උත්තර ප්‍රඥා ප්‍රථම වස්තු විදිහට සලකලා තියෙනවා. ඒ ශ්‍රද්ධාව වැඩගෙන ඉන්න ඕකප්පන ප්‍රසාද ශ්‍රද්ධාව, ඕකප්පන ශ්‍රද්ධා ආදීකම ශ්‍රද්ධා බාර දෙන්න කියන තමයි බුදුරජාණන්ගේ මේ දේශනා කරන්නේ. ඥාන හතර ගැන සරණක් ඒ කියන්නේ ඒක ගමන යන වාහනේ සොගබ්සෝබ හතරක්. තමයි යන වාහනේ පරණ බර කරත් වල සොගබ්සෝබ නැන්නේ. ජන පරස් ජනවලසේ ට්‍රැක්ටර් එකෙත් නැන්නේ. ඒ නිසා බඩවොක්ක එනවා ට්‍රැක්ටර් එකේ වැඩ කරනකොට. අනික හැම එකේම අනුගාන සීට් එකේ හරි නැත්නම් සස්පෙන්ෂන් සිස්ටම් එකක් තියෙනවා. හතර ධ්‍යාන හතරම ඒ වගේ ශොකක් සෝබල් තමයි මේ යන ගමනේ තියෙන කලුපරක ගම නැති කරන්නේ. ධ්‍යාන තියෙනවා නම් ගමන පහසුයි. ඒ කම්පැනි සංචල ආයු කරලා දෙනවා. නමුත් ට්‍රැක්ටර් එකක් යන්න පුළුවන්. බරකටම ගියා අපි. දේශය ධ්‍යාන අනිවාර්යව කරලා නැහැ. ඒ සම්මා සම්බුද්ධත්වයට අනිවාර්යයි. සම්මා සම්බුද්ධත්වයට අනිවාර්යයි. ඒක නැතුව ගනුන ධ්‍යාන. ඈ? අවශ්‍ය තියෙනවනම් අපිට පහසුයි. කාපට් එක දාලා තියනවා වගේ යන්න පුළුවන්. ඒක නැත්තම් මේ මේ පාරට කියන ටික වගේ. මගේ දිගා. මගේ දිගාලා වාහනේ බෑර තමයි ඉන්නේ. දැන් අපි යොදාගත්ත කාලේ නම් හරියට අවතාර විනාඩි කිහිපයක් තියෙනවා. අපි ඊට පස්සේ බලාපොරොත්තු වෙන්නේ සක්මන් භාවනාවකට. පැයක සක්මන් පස්සේ තුනට අපි නැවත සාමූහික පරියක භාවනාවට යොමු වෙනවා. ඒ වෙන විශේෂ කියන ප්‍රශ්න තියෙනවනම් මතු කරන්න කියලා මම සාදරයෙන් ඉල්ලා හිටනවා නැත්නම් අපි මෙතනින් අපේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් වෙන ප්‍රශ්න නැති නිසා අපි මෙතනින් නිමාව සටහන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි.